පහුගිය දවස්වල අපි කතා කරේ මොනවා ගැනද? පංච උපාදානස්කන්ධයේ වැඩි වශයෙන් කතා කරේ රූප උපාදානස්කන්ධය ගැන. අපි කිව්වා සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කාලය හා අවකාශය අතර යමක් තියනවාද ඒකට මොකද්ද කියන්නේ? මොකද්ද? ඒකට බැඳිලා ගියන් පස්සේ කියනවා රූප උපාදානස් ඛණ්ඩය කියලා. ශිෂ්‍ය පරම්පරාව විසින් තමයි රැකගෙන සංයුක්ත නිකායේ දේශනා කීයක් විතර තියෙනවා කිව්වද? කිසි භික්ෂුවක් කුසල කියන්නේ මෙතන මොන අදහසින්ද දරන්නේ? හ්ම්? කරණීය මෙත්ත සූත්‍රයේ ඒ අදහස තියෙනවා කරණීය මත්ත කුසලය. මෙතන කියේ මොකක්ද? ඇහෙන්නේ එක අමතක වෙනවා. මෙතන කියනවා සත්පත්තාන කුසලෝ භික්ඛවේ. යම් කිසි කෙනෙක් යම් භික්ෂුව සත්තනක් පිළිබඳ දක්ෂණ. ත්‍රිවිධෝපපරි ඒ වගේම එකට නෝනින් විමසනවා. 嗯。 예. ඒකට තමයි කිව්වේ සත්තක්කාර කුසල. සත්තම ගැන තියෙන මොකද්ද? අවබෝධය දක්ෂකම. ඊළඟට වේදනාව ගැනත් එහෙම. දැන් කියන්නේ වේදනාවේ හත් ආකාරය කොහොමද කියලා? Ito, ayun kaya. Dito na wala na ako bobo. Oo, bilang gitu බවට පත් වෙනවා කියලා කියලා දුන්නා. දැන් අපි බලමු ඒවා කෙටියෙන් කියන්නම් මේ අපි වැඩිපුර මේ දවස්වල රූප උපාදානස්කන්ධය ගැන රූපය ගැන කතා කරන නිසා ඒක විස්තර වශයෙන් කතා කරනවා. බුදුන් වහන්සේ අහනවා කතමංච වික්කවේ රූපං මහණෙනි රූපය කියන්නේ මොකක්ද මොකද රූපය කියන්නේ කියන්නේ මොකද්ද? මොකක්ද කෙස් කියන්නේ? රූපයක්. මේ සතර මහා ධාතුන්ගෙන් කැවිලා තියෙනවා. යනක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච යමක් තියෙනවා මේක අපි සඳහන්වනවා රූපය කියලා. දැන් තමන්ගේ ඔළුවේ තියෙන කෙස් එතකොට මොකක්ද? ඒක තමායයි සලකන රූපය. තමා තුල පවතින. නේද? වෙන කෙනෙක්ගේ ඔළුවේ තියෙන කෙස් ටිකක් ගත්තොත් තමාගෙන් බාහිර. දැක්කනේ අර කාලේ අවකාශයේ අතර පවතින දේ කියලා කිව්වා. දැන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තේරුම් කරගන්නට පොඩි දෙයක් දැන් ආයතන තියෙනවනේ. මොනවද ආයතන? ආයතන කීයක් තියෙනවද? ආධ්‍යාත්මික වශයෙන් හයක් තියෙනවා, බාහිර වශයෙන් හයක් තියෙනවා. කොට ආධ්‍යාත්මික ආයතන තමයි මේ අසකනාසය ජීවකය මනස කියන්නේ. ඒකට මේ ආයතන හැදිලා තියෙන්නේ ආයතන හටගන්න හේතුව මොකක්ද? නාම මේ ආයතන ඇහැ කියන දේ ගන්නකො ඇහැ හට අරන් තියෙන්නේ මොකෙන්ද? නාම රූප නිසා. ඇහැ හැදිලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා දාන. මම දැන් කෙනෙක් මැරෙනවා. ඒකට එයාගේ ඇහැ නැද්ද? සතර මහා ධාතු නැද්ද? නමුත් එහෙන් බලන්න බෑ. එයි. ඈ? ඒකේ නාම කොටස නැහැ. තියෙන්නේ සතර මහා ධාතු ටිකක් විතරයි. දැන් මයික් එක හැදලා තියෙන්නේ මොනවද? මයික් එකට හිතන්න පුළුවන්ද? මයික් එකට කතා කරන්න පුළුවන්ද? නෑ. ඒක සතර මහා ධාතු ගොඩක් විතරයි. ඒ වගේ අර මරිච්ච කෙනාගේ ඇහැ කියන්නේ එතන තියෙනවා මස්කුලිය. සතර මහා ධාතු ටිකක් තියෙනවා. හැබැයි නාම කොටස නෑ. ඒකේ නෑ මොනවද එනවා? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන පහ. මයික කිව්වේ අර සතරමා ධාතු කියන දේ විස්තර කරලා. එතකොට රූපං පජානාති රූපය මොකද්ද කියලා අවබෝධ කරගන්නවා. රූපේ කිය මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුනංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච යම් දෙයක් තියනවාද? ඒකට කියනවා මොකද්ද? රූපේ. එතකොට ඒක සිහි කරද්දී ඒ විදිහට සිහි කරන්නේ. ඊළඟ එක මොකද්ද? රූපේ හට ගැනීම. ආහාර සමුදය රූප සමුදය. ඊළඟට යාට අවබෝධයක් තියෙන රූපේ හට ගැනීමද. ආහාර සමුදය රූප සමුදය ආහාර නිසායි පේනවද? හතරයි. මොනවද? සිද්ධ වීමේ ප්‍රතිපදාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. තුරු භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමී ප්‍රතිපදා රූපය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව මොකද්ද? හ්ම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය? hablando හරි දැක්ම නෙමෙයි. ඒක මේ ලෞකික ලෝකෝත්තර වශයෙන් කියන ඒව විස්තර කරන ලං කාලයක් නෑ. ඊළඟ සම්මා දිට්ඨිය ඊළඟ සම්මා සංකල්ප. සම්මා සංකල්ප කියලා දෙනකොට නික්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කාමයන්ගෙන් වෙන්වීමේ සංකල්පන ළඟට ව්‍යාපාදින් තරහින් අපට අයිති අර ටික. මතක දේ නොකළ යුතු දේවල් ඇති කරන වංචා ඒකත් තියෙනවා කුහුණා ලපනා නිප්පේසි කතා නිමිත්ති කතා ලාභේන ලාභං මුජිවිසනත ලාභයෙන් ලාභය වෙන ඒ කියන්නේ තව කෙනෙක්ව වර්ණනා කරනවා තමන්ගේ ලාභයට కదా ඊට ආස්වාදය නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් රූපං පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං යම් කිසි රූපයක් නිසා තමයි ඒ රූපයේ තියෙන ආස්වාදය. ඒ රූපයේ ආස්වාදය මොකද්ද? කීටි භාග්‍යවතුන්ස දේශනා කරනවා නෝචේදම් භික්කවේ රූපස්ස අස්සාදු අබවිස්ස පංචකෝ දික්කවේ අත්ති රූපස්ස අස්සාදු. මේ රූපේ ආස්වාදයක් තියෙන නිසායි තස්මා සත්තා රූපස්මින් සාරච්ඡන්ති. මේ රූපේට ඇලෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් රූපේ ආස්වාදයක් නැහැ කියලා. තියෙනවා. තියෙන නිසායි අපි මේ රූපේට ඇලෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කියනවා නාචේදම් වික්කවේ රූප පස්ස ආදීනෝ අබවිස්ස නයිදං සත්තා රූපස්මින් නිබ්බින්දේය මහානි මේ වගේම මේ රූපේ ආදීනයක් තිබෙනවා මේ රූපය ගැන සත්වයා කලකිරෙන්නේ නැහැ නම් කලකිරෙනවා මොකද්ද තියෙන්නේ දකින්න ඕනේ ආදී යස්මාචිකෝ භික්කවේ අත්ති රූපස්ස ආදීනෝ තස්මා සත්තා රූපස්මින් නිබ්බින්දති මේ රූපය ආදීනවයක් තියෙන නිසායි මේ සත්වයා මේ රූපය ගැන කලකිරෙන්නේ කියලා කියනවා දැන් හැමදාම වයසට යන්නේ නැතුව ලස්සනට ඉන්නවා නම් මේ රූපේ විදිහටම තියෙනවා නම් කලකිරීමක් ඇති වෙයිද අපිට මගින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මොචිදම් භික්කවේ රූපස්ස නිස්සරණං අබලිස්ස මේ රූපේ නිදහස් වීමක් නැත්තම් නයිදං සත්තා රූපස්මා නිස්ස මේ සත්‍යයට රූපයෙන් නිදහස් වෙන්න බෑ කියනවා යස්මාචකෝ භික්කවේ අත්ති රූපස්ස නිස්සරණ තස්මා සත්තා රූපස්මා නිස්සරණ මේ රූපේ නිදහස් වීමක් තියෙනවා අන්න ඒ නිසයි සත්වයාට මේ රූපයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දේශනා. ඒත් මේ කාරණය ගැන අපිට තියෙන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තමයි අවබෝධය කරා අපිව අරගෙන යන්නේ. ඔකේ නිදහස් වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. කියලා අවබෝධ ශ්‍රද්ධාවක් අපිට තියෙනවා. එතකොට දැන් එයාට උන රූපය ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට රූපේ හට ගැනීම ගැන. ඊළඟට රූපේ නැතිවීම ගැන. නිරුද්ධ වීම ගැන. ඊළඟට රූපේ නිරුද්ධ වන්නා වූ මාර්ග ප්‍රතිපදාව ගැන. ඊළඟට රූපේ ආස්වාදයට ඊළඟට රූපේ ආදීනවයට ඊළඟට රූපේ නිස්සරණය නිදහස් වීම බුදුරයන් වහන්සේ දේශනා කරනවා යෝ රූපස්පින් චන්දරාග විනයෝ චන්දරාග පහන ඉදං රූපස්ස නිස්සරණ මේ රූපය කෙරෙහි තියෙන චන්දරාගය ආස්වාදයෙන් යුතු ඇලීම ප්‍රහාණය කරලා දානවාද ඒක තමයි කියනවා රූපේ තියෙන මොකද්ද නිස්සරණය නිදහස් වීම එතකොට ඔය හත්ආකාරයේ ගැන යාට අවබෝධයක් තියෙන්න ඕනේ එයා ඒ ගැන දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූප සමුදයං අභිඤ්ඤාය යම් කිසි භික්ෂුවක් වේවා ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේක වේවා මේ රූපය අවබෝධ කරගත් රූපේ හට ගැනීම අවබෝධ කරගන්න ඒවං රූප නිරෝධං අභිඤ්ඤා රූපේ නිරුද්ධ වීමම ඒවං රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤා රූපේ නිරුද්ධ වීමේ ප්‍රතිපදාව වෙනත් ඒවං රූපස් අස්සාදු මේ රූපේ ආස්වාදේ ඒ වගේම ආදීනය නිස්සරණ කියනවා මේ ඒවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය මේ රූපය ගැන රූපේ හට ගැනීම ගැන රූපේ නැතිවීම ගැන රූපේ නැතිවන්නා වූ ප්‍රතිපදාව ගැන රූපේ ආස්වාදය ගැන ආදීනවය ගැන නිස්සරණය ගැන අවබෝධයක් තියෙනවා මොකද්ද ඒවං රූපස්ස රූපස්ස නිබ්බිදා ඒ රූපේ ගැන නිබ්බිදා කියන්නේ මොකද්ද අවබෝධයෙන් යුක්ත කලකිරීම පිණිස විරාගය නොයල්ම පිණිස නිරෝධය එල්ම නිරුද්ධ කිරීම පිණිස නිදහස් වීම පිණිස නිරෝධය පටිපන්න ඒකට පැමිණිච්ච පැමිණලා ඉන්නවා ඒ කියන්නේ මේ රූපයේ රූපය ගැන කලකිරීම පිණිස නොඇලීම පිණිස ඇල්ම දුරු කිරීම පිණිස එයා ප්‍රතිපදාවකට පැමිණලා ඉන්නවා. ඒකට එයා මහන්සි වෙනවා. අන්න ඒ කෙනාට කියනවා කිව්වා තේ සුපටිපන්න. ඒ අය තමයි සුපටිපන්න කියලා කියනවා. මේකට හරි ලස්සන වචනයක් තියෙනවා. යේ සුපටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ආන්නේ සුපටිපන්නාය තමයි ධම්ම විනේ ගාදන්ති. ධර්මයේ විනේට හැමිනිච්චය. ධර්මයට ඇතුළ ඇතුළු වෙච්චය. කවුද? කවුද? රූපයේ කලකිරීම පිණිස නොවැල්ම පිණිස කලම නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාවට පෙන්වෙච්ච මහන්සි වෙන කෙනෙක්. එයාට කවුද කියන්නේ? සුපටිපන්න කියලා කියනවා. ඒ අය තමයි කියනවා ධර්මයට විනයට මේ මේ ධර්මයේ ඇතුළට ආපු අය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ රූපය ගැන රූපේ හට ගැනීම ගැන රූපේ නැතිවීම ගැන රූපේ නැති වෙන ප්‍රතිපදාව රූපේ ආස්වාදයේ ආදීනවය නිස්සරණේ අවබෝධ කරලා ඒවං රූපස්ස නිස්සරණං අභිනය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා ඒ රූපය ගැන කලකිරිලා එයින් නොයලිලා එයින් දුරු නිරුද්ධ කරලා දුරු කරලා අනුපාදා විමුක්තු ඒ රූපය උපාදාන නැතුව නිරුද්ධ කළා දාපු කෙනා. ඒකෙන් නිදහස් වෙච්ච කෙනා. තු කියනවා කවුද? තේ සුවිමුක්තා සුවිමුක්තය මනාකොට නිදුණු කෙනා නිදහස් වෙච්ච කෙනා කියලා සුපටිපන්න කියලා කියන්නේ මනාකොට පැමිණිච්ච කෙනා ප්‍රතිපදාවට පැමිණෙන කෙනා එතන කියන සුවිමුක්තය ඒක සුවිමුක්ත කියන්නේ කාටද රහතන් වහන්සේට කියන නමක් සුවිමුක්තය මනාකොට නිවි ඒ සුවිමුක්තාතිය කේවලින් මේ සුවිමුක්ත කියන්නේ ඒ අය පරිපූර්ණයි. ඒ කේවලිනෝ වට්ටං තේසං නැති පඤ්ඤාපන. ඒ අයටයි මේ සසර දුකක් පණවන්න නෑ කියන්නේ. රහතන් එතකොට මේ රූපය ගැන අල්ම නිරුද්ධ කරන්න නොවැළෙන්න කලකිරෙන්න ඒ පිණිස ප්‍රතිපදාව යෙදෙන කෙනා කවුද? සුපටිපන්න. ඒ විදිහට රූපය ගැන කලකිරිලා නොවැළිලා අල්ම නිරුද්ධ කරලා උපාදාන රහිතව නිදහස් වෙච්ච කෙනා කවුද? සුවිමුක්තයි. තරායක කිව්වද ධර්මයේ යේ මස්මින් ධම්ම විනේ ගාදත් ධර්මයට ආපුවයි. ඒක සවිමුත් කියන්නේ කවුද? අර උත්තම පුරුෂය. කේවලි පරිපූර්ණ. පට්ටං තේසං නැති පඤ්ඤාපනයි. ආයත් සසර මේ දුකක් පැනවෙන්නේ නැහැ ගැන කියන්න බෑ ඒවට. කවුද? රහතන් වහන්සේ. තුරු බලන්න මේ භාග්‍යතුන් වහන්සේ කොච්චර පැහැදිලිව පිළිවෙලට මේවා කියලා දෙනවා. දැන් එතකොට මේ බුද්ධ දේශනා ආශ්‍රයෙන් අපි හැමදාම කියනවා ධර්මයේ වැඩෙන්නේ පිළිවෙලකට කියලා. මතකද කියලා දුන්න ධර්මයේ වැඩෙන පිළිවෙල? දැන් බලන්න මේකෙත් කියන්නේ ඉස්සලා මොකද්ද යට තියෙන්නේ? රූපස්ස නිබ්බිදාව. අවබෝධයෙන් යුක්තව කලකිරෙන. කලකිරෙන්න නම් කලකිරුණොත් තමයි මොකද්ද? නොඇලී ඉන්න පුළුවන්. නොඇරුණොත් තමයි ඒක නිදහස් නතරින්න පුළුවන්. තේරුණාද? දැන් රූපය ගැන මේ විදියට කලකිරීම ඇති වෙන්න, නොයැලෙන්න, නිදහස් වෙන්න දැන් අපි ක්‍රම දෙකකට ඉගෙනගෙන තියෙනවා. මොකක්ද මේ ක්‍රම දෙක? හ්ම් අතර පවතින රූපය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට විමසන. ඊළඟ එක වර 11 ආකාරයකට මේ රූපය නැතිතා රූපය ගැන කලකිරෙන්නේ ඒ විදිහට වෙනස් ඒකේ ආදීනාවක් අපි ලැබෙනවා. ඒ කියන්නේ අපිට කලකිරීමක් නෑ. අපිට එපා වෙලා තියෙනවා එපා වීම ද්වේෂසහගත. ගැටීමක් එක්ක තියෙන එපා වීම. දැන් මොන කොන්ද දැන් මගේ දැන් කොන්ද විදිනවා කකුල විදිනවා වාත් හිත මේට යනවා. ඒකට අපිට හිතෙනවා මේ මෙහෙම කයක් මොකටද මැරලා ගියා නම් මේක වඩා හොඳයි. ඒකත් එපා වීම. හැබැයි ඒක මොකක්ද? ඔය හත් ආකාරයේ පුරුදු කරොත් එයා කලකිරෙනවා. කලකිරෙන නම් ආදීන වයසේ කරනවා. දැන් මෙතන මේ කාරණා හතක් විදියට කියලා තිබ්බට ඇත්තටම මේ හතෙන් එකක් අවබෝධ වුණොත් හරියි. මේ එක ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ කියලා. ගිය සතියේ ගිය වැඩසටහනේදී අපි කතා කරා කියලා දීපු තව ක්‍රමයක් සීල සූත්‍රය. නේද? එතකොට රූපය ගැන ඒ විදිහට යා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන්න ඕනේ. එතකොට තමයි දැන් ආස්වාදයේ වැඩ ගොඩක් තියෙනවා මේක කරන්නේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට හඳුනගන්න ඕනේ. ඊළඟට ආදීනෝ ආදීනමේ හැදියට හඳුනගන්න ඒක නිස්සරණය මම හිතන්නේ ඉතින් ඔය අනම් මන විකාර කර කර ඉන්න කාලේ තියෙනවා කියලා ඊළඟ එක ඊළඟ ටික මම කෙටියෙන් කියන්නට අදාලා භාග්‍යතුන් වහන්සේ අහනවා ඊළඟට හත් ආකාරයක අවබෝධය තියෙන්න ඕන කියලා. සත්‍යනක දක්ෂ වෙන්න ඕන මොකක් ගැනද? වේදනාව. සතමාච වික්කවේ වේදනා. මහන් වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයනේ. වේදනාව කී ආකාරද? අපි 108ක් වෙනකන් කතා කරන්නේ. මෙතන භාගතුන් වහන්සේ විස්තර කරනවා හය ආකාරයකට. චෛමේ භික්කවේ වේදනාකාර. මාන්න වේදනාව හය ආකාරයි. හිතන්න බලන්න කොහොමද කියලා. මේ ඉගෙනගෙන තියෙන දහම් දැනුමත් එක්ක. ඈ? ආයතන හය සංපස්සජා වේදනා. ඇහි ස්පර්ශයෙන් ඇතිවන විදිහ. එහෙම මතක තියාගන්න. සෝත සංපස්සජා වේදනා. කනේ ස්පර්ශය නිසා ඇතිවෙනවා. ගාන සංපස්සජා වේදනා. එතකොට මෙතන අර හැංගිලා තියෙන ඒවා මොනවද? දැන් චක්ක සංපස්සජා වේදනා කියන්නේ මොකක්ද මෙතන හැංගිලා තියෙන්නේ? ඇහැ තියෙනවා, ඇහැට පෙනෙන රූපේ තියෙනවා. ඒ නිසා ඇති වෙන ඇහි විඥානය තියෙනවා. නිකන් ඇහි විඳීම දුවට ඒක එන්නේ නැහැ. ගාන සංපස්සජා වේදනා නාසයේ ස්පර්ශය නිසා තියෙනවා. ඊළඟට જીවහා සංපස්සජා වේදනා දිවේ ස්පර්ශය නිසා තියෙන විදිය. ඊළඟට කාය සංපස්සජා වේදනා කයේ ස්පර්ශය නිසා ඇති ඊළඟට මනෝ සංපස්සජා වේදනා. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම. අයං මුච්චති භික්කවේ වේද. එතකොට මේ මේ සත්තාන සූත්‍රයේදී විඳීම විස්තර කරේ කොහොමද? හය ආකාරයක. සමහර තැන්වල විස්තර කරන තුන් ආකාරයක. සැප දුක් උපේක්ෂා මෙන්න මේකම 18 ආකාරයකට විස්තර කරනවා. ඇහි ස්පර්ශයෙන් හටගන්නා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. එතන තුනයි. එක ආයතනයකට තුන ගානේ ආයතන 6ට 18යි. මෙතන කියන්නේ 6ක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දැන් ඊළඟට මොකක් ගැන අවබෝධය තියෙන්නේ? මේ වේදනාව ගැන ඕන කිව්වා. කෙටියෙන් මම කියන්නේ මේ රූපය ගැන ටිකක් වැඩිපුර කතා කරපු නිසා වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථය. සැප විඳිනවා, දුක විඳිනවා, උපේක්ෂාව විඳිනවා. තව මොනවද වේදනාව ගැන ඔගොල්ලෝ දන්න මොකක් වගේද? දිය බුලක් වගේ. තව තැනක ප්‍රමාණ කරලා තියෙනවා මේ බුලඟ වගේ කියලා. කුලිය ගෙදරක පදිංචියට එන නිවසියන් වගේ තියෙනවා. ඒ ගොඩාක් තියෙනවා. ඊළඟ එක තමයි වේදනාවේ හට ගැනීම. පස්ස සමුදයා වේදනා සමුදය. ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. ස්පර්ශය කියන්නේ මොකටද? මොකටද ස්පර්ශය කිව්වේ තුනට එකතු වීමට ස්පර්ශය කියන්නේ කරුණු තුනට එකතු වීමෙන් හැදිච්ච දෙයකද? කරුණු තුනක එකතු වීමට ස්පර්ශය කියන්නේ. කරුණු තුනක එකතු වීමෙන් හැදෙනවා මොනවද? වේදනා, සංඥා, චේතනා. එනම් ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතු වීමට එතන ඇහි ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහි රූපයයි ඇහි විඤ්ඤාණය. ඒතර මෙතන කියනවා පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ කියලා. එතකොට ඊළඟට වේදනාවේ නිරුද්ධ වීම නිදහස් වීම මොකද්ද? පස්ස නිරෝධා වේදනා නිරෝධ ස්පර්ශය නිරුද්ධ වුණත් මේ විදීම සිද්ධ වෙලා ඊළඟට අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනාය නිරෝධ ගාමිනී පටිපදා මේ විදීම නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද වරංගටකින් යුක්ත මාර්ගයක ඔයගොල්ලෝ පුරුදු වෙදි සිහි කරන අංගටත් එක්ක සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේවත් තියෙන මාර්ගය කියලා විස්තර වශයෙන් සිහි කරා ඊළඟට මේ වේදනාවේ තියෙනවා කෝ ආස්වාදය. මොකද්ද? නෝයං වේදනම් පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්ස. අයං වේදනාය යම් විදීමක් නිසා ඊළඟට වේදනාවේ නිදහස් වීම. නිස්සරණය මොකද්ද? යෝ වේදනාය චන්දරාගප්පිනියෝ චන්දරාගප්ප තේ කේවලින. මේ කේවලින වට්ටං තේ සංහත්ති පඤ්ඤාපන. මතු සසර දුකක් පණවන්න බෑ කියලා. රහතන් වහන්සේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඥාව ගැනත් අවබෝධ කරගන්න ඕනේ. කතමාච වික්කවේ සංඥා මහණෙනි සංඥාව කියන්නේ මොකක්ද මොකක්ද සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියන අදහසින් තමයි සංඥාව කියන්නේ. තව මොනවද සංඥාව ගැන ගන්නේ? මිරිඟුවක් වගේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් මෙතන කියනවා සංඥාව හය ආකාරයි කියලා. චෛමේ භික්ඛවේ සංඥා. මොනවද රූප සංඥා සද්ද සංඥා ගාහන සංඥා මේ ගන්ධ සංඥා ගාහන නෙමෙයි රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා එතන මෙතන විස්තර කරන සංඥාව හය ආකාරයක දැන් කජිනී සූත්‍රයේදී සංඥාව ගැන කියනවා සංජානාති පිටේ භික්කවේ තස්මා සංඥාති හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥාව කියනවා. එතනදී කියනවා නිල් පාටක් හඳුනනවා. ඒ විදිහට විස්තර කරන. දැන් මෙතන කියනවා සංඥාව හය ආකාරයි. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. පොට්ටබ්බ කියලා කියන්නේ පහස. ධම්ම කියලා කියන්නේ අරමුණ වලට නේ. එතකොට සංඥාවේ හට ගැනීම මොකක්ද? ඔව්. ස්පර්ශය නිසා සංඥාව හටගන්නවා. ස්පර්ශය කිව්වෙ මොකටද? කර්ම තුනට එකතු එක තවත් මතක තියාගන්න ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි විඥානයයි එකතු වෙනවා. එතකොට සංඥාව නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීම. සංඥාව නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද? මාර්ගය වංගාටකින් යුක්ත මාර්ගය, ආර්ය ශ්‍රාංග මාර්ගය. ළඟට මේ සංඥාවෙත් තියෙනවා කියව මොකද්ද? ආස්වාදය. මොකද්ද ආස්වාදය? සංඥාව නිසා සතුටක් සැපක් සොම්නසක් කියන හඳුනා ගන්න දෙයක් නිසා සතුටක් සොම්නසක් ඇති වුණා නම් ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. සංඥාවේ ආදීන වේ මොකද්ද? අනිච්චං දුක්ඛං සංසාරේ Mm-hmm. <laughs> අනිච්චං දුක්ඛං උපරිණාම ධම්ම. ඒක අනිත්‍යයි දුකයි. වෙනස් වෙන ස්වභාවයෙන්. ඒයි හේතුන්ගෙන් හටගන්න නිසා. ළඟට සංඥාවේ නිස්සරණේ නිදාසිය මොකද්ද? මේ සංඥාව කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කළා ගන්න ප්‍රහාණය කළා. ඊළඟට මේ විදිහට අවබෝධ කරගෙන මේ සංඥාව කෙරෙහි කලකිරීම පිණිස නොයල්ම පිණිස එල්ම නිරුද්ධ කිරීම පිණිස පෙහෙස මහන්සි වෙන කෙනා කවුද? සුපටිපන්න ඒ ඉමස්මේ ධම්ම විනයං ගාදන්ති. ධර්මයට ආපු කෙනා. ඊළඟට මේ විදිහට සංඥාව ගැන කලකිරිලා, නොයලිලා, නිදහස් වෙලා, උපාදාන රහිතව නිදහස් වෙච්ච කෙනා කවුද? සුවිමුක්ත. එයා තමයි පරිපූර්ණ කෙනා, කේවලිම. මතු සසර දුක අනවන්න බැරි කෙනා. මම මේ වේගෙන් කී මේ කරගෙන යන්නේ විස්තර වශයෙන් පස්සේ කියලා දුන්නා. ඒක ඊළඟ එක මොකද්ද? සංඛාර සංස්කාර. දැන් ඊයේ මගේ හොඳ ප්‍රශ්නයක් ඒක සංස්කාර ගැන. සංස්කාර ගැන කතා කරද්දී ධර්මයේ තුල අපිට සරලව මේකට දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා හේතුන්ගෙන් සකස් වෙච්ච දේ කියන අදහස. හැබැයි පටිච්චසමුප්පාදය ගැන කතා කරද්දී එතන කියන්නේ සංස්කාර වෙන විදිහකට. පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී සංස්කාර ගැන කියන්නේ වෙන විදිහකට. පංච උපාදානස්කන්ධයේදී සංස්කාර කියන්නේ මොනවද? චේතනා. පරිසම්පාදයේදී සංස්කාර කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ ඔව් එතන සංස්කාර කාය සංස්කාර ඔව් නේ වාචී සංස්කාර ඒ විදිහට වෙනකට විස්තර කරනවා නේ ආස්වාස ප්‍රාස්වාස කාය සංස්කාර කියනවා ඊළඟට විතක් විචාර වාචී සංස්කාර කියනවා සංඥා වේදනා මේ විදිහට විස්තර කරනවා. ඒක පටලවා ගන්න හොඳ නෑ. දැන් ওই පරිසම්පාදයේ මොනින් විසද්දී සංස්කාර කියන තැනට චේතනාව දාගත්තොත් හරියන්නේ. ඒකේ විසද්දීම සම්මන් අය කාය සංස්කාර ඒ විදිහට. පංචපාදානස්කන්ධය ගැන මොනින් විසද්දී සංස්කාර කියන්නේ මොකද්ද? චේතනාව. මේ ගැන හරිය ලස්සන විස්තරයක් තියෙනවා කජ්ජනීය සූත්‍රයේ. සංකතං අபிසංකරොන්ති සංකතං සංකත කියන්නේ මොනවද හේතුඵල ධාමයෙන් හටගත් දේ අபிසංස්කරණය කරනවා නැවත සකස් කරනවා රූපං රූපත්තාය අපි ඇහෙන් රූපයක් දැකලා චේතනා පහල කළ ආයමත් රූපයක් ලැබෙන වැඩ පිළිවෙලක් සකස් කරනවා තේරුණාද ශබ්දයක් අහලා ඒ ගැන චේතනා පහල කරලා ආයමත් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් නිසා සකස් කරනවා. ඒක සකස් කරනවා කියලා කියනවා. අபிසංස්කරණ නැවත සකස් කරනවා. ඒකට පංච උපාදානස්කන්ධයේදී සංස්කාර කියේ මොනවටද? චේතනාවට. සංස්කාර මොන වගේ කියලාද භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒකම අපිට තියාගන්න පංච පාදානස්කන්ධේ සංස්කාර කිව්වම මේ සංකතය අபிසංස්කරණය කරනවා. මේ සංස්කාර මොන වගේද? කෙහෙල් කියන ඇරුණා. කෙහෙල් අරටුවක් හොයාගෙන යන මිනිස්සේ කෙහෙල් දැකලා ඒක පතුරු ගන්නවා ඒකට සංස්කාර කියන්නේ මොකද්ද චේතනාවට සංස්කාර වල ස්වභාවය මොකද්ද අර්ථය හොයාගෙන ගිහලා කෙහෙල් ගහ පතුරු ගන්නවා දැන් භාගතුන් වහන්සේ දේශනා කරන දැක් ඔයගලන්ට මතකද සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ආවා තේනවද? සබ්බේ සංඛාර අනිච්චයි. සියලු සංස්කාරයන් අනිත්‍ය. වශයෙන් යදා පඤ්ඤාය පස්ති ප්‍රඥාවෙන් දැක්කොත් අතනින් බින්දති දුක්ඛේ. අන්නේ ආ කලකිරෙන දුක ගැන. ඒසමග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධිය. පිරිසිදු වීම පිණිස තියෙන මාර්ගය කියලා. Mm-hmm. කොච්චරව මනගල්ලා අහනවද මේක? අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මින උප්පජිත්වා නිවිච්ඡanti තේ සංූප සමසුතු ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මෙතන සංස්කාර පහ ආකාරයකට. චෛනේ භික්කවේ චේතනාකාර. රූප සංචේතන. රූපයක් දැකලා අපි චේතනාවල් පහළ කරනවා. ඒකට මොකද්ද කියන්නේ? රූප සංචේතන. ඊළඟට සද්ද සංචේතන. ගන්ධ සංචේතන. රස සංචේතන. පොට්ටබ්බ සංචේතන. ධම්ම සංචේතන ඉමේ උච්චන්ති භික්ඛවේ සංඛාරා මේකට කියනවා මොනවද සංස්කාර කියලා. ඒක ඔළුවට එන්න ඕනේ සංස්කාර කියන්නේ එහෙම දෙයක් කියලා. ඊළඟට මේ සංස්කාරයන්ගේ හට ගැනීම ස්පර්ශයෙන් නිසා හටගන්නවා. ස්පර්ශය නිරුද්ධ වුනොත් මේ සංස්කාර නිරුද්ධ වෙනවා. ඒ සඳහා තියෙන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මේ සංස්කාරවලත් තියෙන ආස්වාදයක්. මොකද්ද? ඒ සංස්කාරයන් නිසා, යම් සංස්කාරයක් නිසා සතුටක්, සැපක්, සොම්නසක් හටගත්තද ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. වගේ මේකේ තියෙන ආදීනයක්. කිය මොකද්ද? මේ විදිහට මේ සංස්කාර ගැන අත්ආකාරයකින් අවබෝධ කරගෙන සංස්කාර ගැන කලකිරෙන්නේ නොවෙන්න නිදහස් වෙන්න වෙනස මහන්සි වෙන කෙනා කවුද? සුපටිපන්න. එයා තමයි ධර්ම විනයට පැමිණිච්ච කෙනා. ධර්මයටපත් වෙච්ච කෙනා. මේ විදිහට මේ සංස්කාර ගැන නොනින් විමසලා අවබෝධ කරගෙන කලකිරිලා නොයලිලා උපාදාන රහිතව නිදහස් වෙච්ච කෙනා කවුද? සුවිමුක්තය. මෙයා තමයි පරිපූර්ණ කෙනා. මතු සසර දුක නැති කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා විඤ්ඤාණ. කතමංච බික්කවේ විඤ්ඤාණ. විඤ්ඤාණය කියන්නේ මොකක්ද? විශේෂයෙන් දැනගන්නවා කියන අදහස කජ්ජනීය සූත්‍රයේදී කියනවා. මේ විඥානය ගැන තව භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා මතක් කරගන්න මොනවද? මායාකාරී කියන මායික මංච විඥාන. තව විඥානං බීජං කම්මං කෙත්තං තණ්හා සිනේ කර්මේ නැමැති කුඹුරේ පැලවෙන බීජය වගේ. සංහාරන්ති අතරින් පෝෂණය මෙතන විස්තර කරනවා චෛන්‍ය භික්කවේ විඥානකාය විඥානයත් හය ආකාරයි චක්කු විඥාන එහි විඥාන ඊළඟට සෝත විඥාන ඊළඟට घान विज्ञान ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ මේ මේවට මේ හය ආකාරයේ කියවනේ මේවට නම් දීලා තියෙන්නේ ඒකට උපකාරී වෙන දෙයක්. මේකට උපමාවක් භාග්‍යතුන් වහන්සේ මට මතක හිටියට මේ චූල තණ්හා සංකේ හරි මහා තණ්හා සංකේ හරි සූත්‍රය දේශනා කරනවා. කොළ නිසා හටගන්න ගින්නට කියනවා කොළ ගින්න. දර නිසා හටගන්න ගින්නට කියනවා දරගින්න කියලා. ගොම නිසා මේ ඉන්දියාවේ අදටත් ගොම කියන්නේ හොඳ ඉන්ධනයක් හැටියට පාවිච්චි කරනවා. ගොම නිසා හටගන්න ගින්නට කියනවා ගොම ගින්න කියලා. ඒ ගින්න හටගන්න උපකාරී වෙන දේ අනුව තමයි ගින්න හඳුන්වන්නේ. තේරුණාද? ඒ වගේ මේ ඇහැ උපකාරයෙන් ඇති වෙන විඥාණයට කියනවා ඇහි කන නිසා හටගන්න විඥාණයට කියනවා කනේ විඥාන. තේරුණාද? එතන මෙතන කියනවා විඥානය හය ආකාරයි කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඥානය හටගන්නේ මොකක් නිසාද? නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිසා 99.99යි 99 ගානකට පැටලිච්ච කාරණයක් නාම රූප නාම රූප ගැන ලස්සනට විස්තර කරන දේශනාවක් මතකද කියලා දීලා තියෙනවා. පටිසම්පාද විභංග සූත්‍රය සංතනිකාය දෙකේ භාගතුන් වහන්සේ කතමංච වික්කේ නාම රූපං මහා නාම රූපය කුමක්ද රූපය කියන්නේ මොකද්ද සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයට කියන රූප කියලා නාම කියන්නේ එතන කර්ම පහක් කියන වේදනා සංඥා චේතනා පස්ස මනසික අයං උච්චති නාම දම් උච්චති වික්කේ නාම රූප නාම රූප කියන්නේ මොකටද සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහට හරි නේද ගොඩාක් තැන්වල විස්තර කරනවා පංච පාදානස්කන්ධය බෙදෙනවා නාම රූප වලට රූපෝපාදානස්කන්ධේ රූපේ හැටියට අරන් ඉතුරු ටික ගන්නවා නාමස්කන්ධය කියලා. මේක වැරදි ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැහැ. යට මොකද කිසිම බුද්ධ දේශනාවක් එහෙම නැහැ. සමහර විස්තර කරනවා රූපේ යනු කයයි නාමය යනු සිතයි කියලා. එයාටත් මාර්ගය වැඩින්නේ නැත. ඒත් අපි මාර්ගේ වඩන්න කැමති නම් මාර්ගේ වඩන්න දක්ෂ නම් අපි තේරුම් අරන් යන්න ඕනේ කොහොමද නාම රූප කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේතර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ මේන්න මේ නිසා කියනවා ඇහි විඥානය හටගන්න කනේ විඥානය හටගන්න නාසයේ විඥානය හටගන්න. දැන් මම අර මුලින්ම මැරිච්ච මිනිස්සෙක්ගේ ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක්ගේ ඇහි වෙනස. මැරිච්ච මිනිස්සයාගේ රූප ටික තියෙනවා, නාම ටික නැහැ. ඒ නිසා විඥානයක් හටගන්නවා. ඒකේ නාම රූප නිසා විඥානය හටගන්නවා. නාම රූප නිරෝධා විඥාන නිරෝධ. නාම රූප නිරුද්ධ වීමෙන් හරියට ඔයගොල්ලෝ මතක තියාගෙන ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන දේ පුරුදු කරන්න. එතකොට මේ මතක තියාගත්ත දැනුම ඔයගලන්ට තේරෙනවා. අර සුත්තමේ ඥානෙ යථාභූත ඥානයක් බවට පත් වෙනවා. නැත්තම් හිතන්න එපා නේ අපි කොහොමද මේවා මේ කරගන්නේ? බරපතල වශයෙන් මේවා ලේසි වැඩක් නෙමෙයි. දැන් මගපල කියනේවා දැන් හරි සිල්ලර කරලානේ තියෙන්නේ. තොග වශයෙන් දෙනවනේ සුගතාපන්න වෙනවා කියන එකේ තියෙන අමාරු භාග්‍යතුන් වහන්සේගේ උපමා වලින් අපි කියුවේ නේ දේශිය වැඩක් නේ ආයතන හටගන්නේ නාම රූප නිසා විඥානය හටගන්නේ නාම රූප නිසා. ඒතර විඥානය කී ආකාරද? හය ආකාරයි. ඒ ඕනම ආකාරයකට යම් විඥානයක් හටගන්නවා නම් හටගන්නේ මොකක් නිසාද? නාම රූප නිසා. ඊළඟට කිව්වා නා මේ විඥාන නිරුද්ධ වීමේ ප්‍රතිපදාව මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකයි අයමේ වාරිය වත්තන් එකෝ මං ඒකම එක මාර්ගය. ඊළඟට කොහොම මේ විඥානයේ තාස්වාදයක් තියෙනවා මොකද්ද? හ්ම් සතුටක් සපක් සොම්නසක් හට ගන්නවා. ඊළඟට ආදීනමයක් තියෙනවා කියලා. මොකද්ද? අනිච්ච දුක්ඛ මෙපරිණාම බව. ළඟට නිදහස් වීමක් නිස්සරණයක් තියෙනවා කියුවා. මොකද්ද? ඔය කෙරේ තියෙන විඥානයේ කෙරේ තියෙන ඡන්ද රාගය දුරු කිරීමක් ප්‍රහාණය කිරීමක්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන "යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රහ්මනාවා යම්කිසි භික්ෂුවක් වේවා සමනෙක්ව බ්‍රහ්මනේක ඒවම් විඥානං අභිඥාය." විඥානයේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒවම් විඥාන සමුදයං අභිඥා විඥානයේ හට ගැනීමට ඒවම් විඥාන නිරෝධ විඥාන නිරුද්ධ වීමට මේවම් විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදං අභිඥා විඥාන නිරුද්ධීමේ ප්‍රතිපදාවද ඊළඟට ඒවම් විඥානං සස්සාද විඥානයේ ආස්වාදය ගැන ඊළඟට විඥානයේ ආදීනවය ගැන නිදහස් වීම නිස්සරණය ගැන මේ විඥානය ගැන විඥානයේ කලකිරීම පිණිස නොයලීම පිණිස නිරුද්ධ වීම පිණිස ප්‍රතිපන්න විහිස මහන්සි වෙන කෙනා ඒකට පැමිණිච්ච කෙනා කවුද සුපටිපන්න යේ මස්මින් ධම්ම විනේ ගාධන්ති යා තමයි ධර්මයේ තුලට ආපු කෙනා ධර්මයේ පැත්තට වැටිච්ච කෙනා මේ විදිහට මේ විඥානය ගැන අවබෝධ කරගෙන අවබෝධයෙන් කලකිරිලා නොඇලිලා උපාදාන රහිතව නිදහස් වුණොත් එයා කවුද? සුවිමුක්ත. එයා තමයි පරිපූර්ණ කෙනා. නැවත සසර දුක පණවන්න බැරි කෙනා. මේ යේ සුවිමුත්තාතේ කේවලිනෝ යේ කේවලිනෝ වත්තන්තේ සම්මත්ති පඤ්ඤාපන දැන් මේ දේශනාව පටන් ගත්තේ කොහොමද බාද මොකද දේශනාව මතකද සත්තත්තාන සූත්‍රය කොහොමද පටන් ගත්තේ ඉද බික්කවේ බික්කු ධාතුසෝ උප පරික්කති ධාතු වශයෙන් නොනින් විමසන ආයතන සෝප පරික්කති ආයතන වශයෙන් නොනින් විමසන පටිච්ච සමුප්පාදෝ සෝප පරික්කති පටිච්ච සමුප්පාදයේ වශයෙන් නොනින් විමසනවා ඒවං කෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛෝ තුන් ආකාරයකට නුවණින් විමසනවා කියන්නේ කොහොමද එතකොට ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිසම්පාද වශයෙන් මේ මේ තුන එහෙම දැන් ඉස්සෙල්ලා නුවණින් විමසෙ මොකද්ද අත්තනක් ගැන කියලා හ්ම් ස්කන්ධ ගැන සම්පූර්ණ මේ විදර්ශනා ගැන කියන්නේ මේ දේශනාව. ස්කන්ධ ධාතු ආයතන පරිසංකෝය. බලන්න මේක තියෙන ගැඹීරකම්. මේ කියලා භාගතුන් වහන්සේ කියන සත්පත්තාන කුසලෝ භික්ඛවේ භික්ඛු තිවිදූප පරික්ඛි මස්මින් ධම්ම විනේ කේවලී විසිට්වා උත්තම පුරුෂෝති උච්චා. මේ සත්තා දැනගෙන අවබෝධ කරගන්න දක්ෂ තුන් ආකාරයේ කරනුවණින් විමසන කෙනා මේ ධර්ම විනය තුල පරිපූර්ණ ආයි කලේතු දෙයක් නැති ශ්‍රේෂ්ඨ උත්තම පුරුෂයෙක් පුරුෂයා කියලා හඳුන්වනවා කියලා කියනවා. ඒක තමයි සත්තත්ථාන සූත්‍රය මතක තියෙන්න ඕනේ. රූපය කියන්නේ මොකද්ද? රූපේ හට ගැනීම මොකද්ද? රූපේ නිදහස් වීම මොකද්ද? නිදහස් වන මාර්ගය මොකද්ද? ආස්වාදේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද? ඕවා මතක තියෙන්න. එතකොට අර දැන් ධාතු වශයෙන් නෝනින් වසනා කියන්නේ මොකද්ද? සතර මහා ධාතු වශයෙන් මෙයාට විමසනවා. ආයතන වශයෙන් විමසනවා කියන්නේ. මොන ආයතන? ඇහැ ආයතන අනිත්‍ය භාව ඒකට පරිසම්පාදයේ නිසා. ඒත් මේ හැම දෙයකින්ම භාගතුන් වහන්සේ කියන එහෙම කරන කෙනා තමයි උත්තම පුරුෂය. කේවල පරිපූර්ණ ශ්‍රේෂ්ඨ පුද්ගලයා බවට පත් වෙනවා. අනුසුරෙන් පංචපාදානස්කන්ධ අනිත්‍ය භාවනාවත් අර සීල සූත්‍රයේ සඳහන් විදිහට පුරුදු කරන එක. ඒ දෙක පුරුදු කරා. ඒකෙත් එක කොටසක් ගන්න කියලා දුන්නා. රූපය ගැන විතරයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා අපි අර ගිය පාරක් කතා කරා අතීතයේ අපිට යමක් සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ මොකද්ද? කල්ප ගානක් පස්සට ගිහිල්ලාද? රූපයක් ගැන, නිදීමක් ගැන, හඳුනා ගැනීමක් ගැන. ඒ පංච පාදානස්කන්ධ. අනාගතය අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ මොකක්ද? පංච පාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධයට මොකක් කියලාද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? සීල පංචපාදානස්කන්ධ අදුක්ඛ සියලු දුක හකුලවල කියවොත් පංචපාදානස්කන්ධය කියනවා. ඒත් අපි ආසාවෙන් ප්‍රාර්ථනා කරන්නේ අනාගතේ මොකද්ද? දුක. මොකද මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ නැති තාක් අපිට මේවා දිහා බලන්න වෙන්නේ කොහොමද? හ්ම් මම මගේ කියන දෘෂ්ටිය. මේ දෘෂ්ටියට මොකද්ද කියන්නේ? සක්කාය. සක්කාය කියන්නේ මොකද? පංච පාදාන. කියන්නේ රූපය කියන්නේ මොකද්ද? රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? රූපස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? අපි අතර පවතින රූපය උපාදාන කරගන්න බැඳිලා යනවා. කාලේ අවකාශයේ කිව්ව කරුණු ටික මතකද ඒක? කියන්න බලන්න. අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර සියුම් සියුම් දිගට තියාගන්න දැන්. එතකොට සීල සූත්‍රය නෑ ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් අනිත් දේවල් ඉගෙන ගන්න යන වහන්සියයි ධර්මයේ ඉගෙන ගන්න වහන්සිය අතර ලොකු වෙනසක් පළ කර තියාගත්තොත් මොකද වෙන්නේ? මම ඔළුවේ තියෙන සෑහෙන දේවල් ඇති ඕවලවල් තියෙනවා ඒ දේවල් තියෙනවා ඊළඟට එන්නේ තියෙනවා බී තියෙනවා නැති දෙයක් නෑ දේශනා කරන සූත්‍ර දේශනාවක් මට මතේ කාන්තිය සූත්‍රය වගේ යමක් ඉගෙන ගන්නවා නම් ඒක ඉහළටම ඉගෙන ගන්න කැමති වෙන්නේ කියලා මගේ ශ්‍රාවකයා එහෙම කිව්වා මම අධ්‍යාපනයක් ලැබුණා නම් ඒක ඉහළට යන්න කියනවා දැන් රැකියාවක් කරනවා නම් ඒක ඉහළට යන්න කියනවා ඊළඟට කියනවා මේ ධාර්මිකව කැමති තාක් භවභෝග සැප සම්පත් ලබා ගන්න කියලා කියලා ඊළඟට කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි මෙයාට තමයි ශ්‍රාවකයා කියන්නේ. සමහර ඉන්නවා ධර්මයට ආවන් පස්සේ මං කියන්නේ අබ්බගත වෙනවා කියන. මගේම හම්බෙච්ච අය ඉන්නේ. දුෂ්කරම වයින්නේ. අනේ අපි දැන් තව ඉගෙන ගන්න නෑ ඕනේ. මම අබ්බගත වෙලා දෙන්නේ. ඊට පස්සේ එහෙම මං උනන්දු කරලා මේවා කළා දැන් විශේෂඥ වෛද්‍යවරු වෙච්චා ඉන්නවා. දැන් හැරිලවත් බලන්නේ. ඇයි? ඒ කියන්නේ මම අර මේකුත් දැම්ම පාර. ඒගොල්ලෝ සරණ ගිය සංඝයා අතර අපි නැත. මට ඒ ස්වාමීන් වහන්සේ නමක් විස්තරයක් කියවන හරි කනගාටුවක් ඇති වෙනවා. අනේ උන්වහන්සේ මේ මම දන්න බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අම්මා තාත්තා වයසයි. උන්වහන්සේට ලැබෙන يعني පන්සලට ලැබෙන දෙයකින් තමයි උන්වහන්සේ දෙමාපිය පෝෂණය කරන්නේ. ඒක බුද්ධ කාලෙත් ඒ වගේ සිදුවීම් තියෙනවා. බුදුරන් වහන්සේට ඔක දරකරාම ඒ කාලේ හැම දෙයක් කියලා භාගතුන් වහන්සේ කාටද කියනවා දෙමාපිය අම්මට ඔබ භාගතුන් වහන්සේ කියන මහණෙනි අම්මට ගෙනියන්න මම මොනවා කියන්නේ කියලා. දෙමව්පියන්ට මේ පින්ඩපාත කරලා හරි දෙමව්පියෝ නැති බැරි කාලයකට පින්ඩපාත කරන හරි දෙමව්පියන්ව පෝෂණය කරන්න කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මාසයකට සැරයක් ඔය මොනවා හරි ලැබෙන දේවල් එහෙම ආදායම් මාර්ග නැහැ. කුල උපකාර කරා. ඉතින් මේක කොහොම හරි දැන් මහා ප්‍රශ්නයක් කරගෙන සදහවත් දායකයෝ ශාසනය රැක ගැනීම පිණිස දැන් කැලෑ පත්තරක් ගහලා දානෙත් නවත්තලා බුදු දානෙ දෙන්නපා ඒ ඔක්කොම අරුණාසේ ගෙදර කුඩි ගහ ගන්නවා කියලා දැන් පන්සලෙන් යන තැනටම වැඩේ කරලා. උදේ අන්‍යාගමික කවුල් කීපයකුත් ඒ ගමේ ඉන්නවා මම ඇහුවාම නෑ ඒ අය වචනයක් මමත් ඒකට සම්බන්ධයි. මේ මිනිස්සු ඇවිල්ලා ඒකවල අපිට මාසෙම නම් දාන දෙන්න බැරි වෙයි. අපිට පුළුවන් දවසට වහන්සේට දෙන්නම් කියලා. මේ ශාසනය රැකගන්න දැන් බැහැලා සටනට. ඕම්ම කෑ ගහනවා මම බුදු ශාසනය රකින්න ඕනේ කියලා. මේකෙන් ප්‍රසිද්ධියේ විග්‍රහ කරනවා මඩ ගන්නවා මේ දේශපාලනේ නෙමෙයි කතා කරන්නේ දැන් චීවරය කියන්නේ මේ ලෝකයේ තියෙන පරණම නඳුන චීවරය කියන්නේ භාග්‍යතුන් වහන්සේ පනවපු දෙයක්. එතකොට විශේෂයෙන්ම ශාසනය රැක ගන්න කරන්න තියෙන ප්‍රධානම දේ මොකක්ද අපිට? භික්ෂුවක් වශයෙන් මට පැවිදිලා තියෙන ප්‍රධානම දේ මොකක්ද ශාසනය රැක ගන්න? ගිහියෝ වශයෙන් ඕගලන්ට පැවිදිලා තියෙන ප්‍රධානම දේ මොකක්ද ශාසනය ආචාර්ය ස්වාමීන් වහන්සේට වෙච්ච වැඩේ ගැන. අපුණත් යම් යම් කාරණාවලදී පැහැදීමක් නැහැ. නමුත් උන්වහන්සේ කෑ ගැහුවේ. ආවේගශීලී වුණේ පස්සේ යම් යම් පොඩි පොඩි ප්‍රශ්න නිසා දාන බලන එක දාන පොත යාගෙන් අරගෙන අපි බලන්න ගත්තා. දුක දහසක් යද්දී දානේ අඩු වෙන්නේ. දැන් මම තමයි කෝල් එක දෙන්නේ කලින් දවසේ මතක් කළා හිට දානේ මෙහෙම එක දවසක් කියද්දී කිව්වා හරි හරි අර මම කිව්වා කියලා. මොකද යන්න කොහොමද කිව්වා. මේ මිනිස්සයා අර ඒක ගත්ත තරහට මේ මිනිස්සයා ගාව තිස්ට එකක් තිබිලා ස්වාමීන් වහන්සේලා ගාන අඩු කළා කියන්නේ කොහේ යන්නේ මේ චතුරාර්ය සත්‍ය අහලා නිවන් දකින්න ආපු අය මම දවසක් අසනේ කියලා ස්පිරිතාලේ ඉන්න මට කට්ටියක් දාන්නේ අරන් ආවා. ඇවිල්ලා මම අහනවා එතකොට යන්න තමයි දාන ගැටුවේ. උභාන්සිය දර බලමන් නැති චීස්ම විතරක් වළඳන ස්වාමීන් වහන්සේ මම දැන් උඩ ගියා. මම දැන් මෙතන එහෙම දෙයක් නෑ. මම කනේ මම නම් නෙමෙයි කියන්නේ. අනේ අපි තරහම කිව්ව එහෙම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ඒ නිසා චීස් වැඩි පුර පූජා කරන්නේ. මේකත් <laughs> එයා දෙනවා. ඉතින් අර තරහට සංඥාව බඩගින් මේ කියන්නේ සිතක් පහළ වුණා කියන්නේ. කොච්චර තුච්ච හිතද අපිටත් ඔච්චර. මේක දියුණු කරගත්තේ නැතුත්. ඒ නිසා ඉතින් ශාසනය රකින්න නම් අපි රකින්න ඕනේ අපි රකින්න නම් භාග්‍යතුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දේශනා කරා මේ බාහිර පටවියාපෝ තේජෝ ආයෝ මේ බාහිර සාධක මේවට බලපාන්නේ මේකම පහළ වෙන පාපිෂ්ඨිය තමයි මේ ශාසනය විනාශ කරන්නේ ශාසනය රැකෙන්න නම් තියෙන්න ඕනේ කිව්ව ශාස්ත්‍රීය ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ශික්ෂා ගෞරවය සමාධි ගෞරවය කියන පහ ඉතින් ඒව ඇති කරගන්න අපි මහන්සි මේකයි මම කියන්නේ මේ අපි පුද්ගලයෙක් හැටියට සරණ යන භාගතුන් වහන්සේව දෙයක් හැටියට සරණ යන ධර්මය පිරිසක් හැටියට සරණ යන ආරිමහා සංගරත්නය වැඩ පිළිවෙලක් හැටියට අපි සරණ යන්න පහදින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මෙතනින් එහාට දෙයක් අපිට තියෙන විදියක් නෑ. එහෙම තියෙනවා නම් එයා බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. හොඳයි එහෙනම් සියලු දෙනාටම මේ සත්‍යම ගැන දක්ෂතාවය ඇති කරගෙන මේ සූත්‍ර දේශනාවේ සඳහන් ආකාරයට තුන් ආකාරයකින් නෝනින් විමසලා අර උත්තම පුරුෂයෙක් බවට පත් වෙන්න පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා